දැන් මේ තව ප්‍රශ්නයක් තමයි කොපමණ පින්දහම් කළත් හිත නිතරම දුක් දුම්නස් වලටපත් වෙමින් සතුටක් නැතුව ජීවත් වෙන්න වෙනවා මොකද මේ කියන එකයි මේ අහන්නේ. ඉතින් හොඳින් තේරුම් ගන්න ඕනේ මෙන්න මේක තමයි කියන්නේ පින්දහම් වලින් කරන්නේ මොකද්ද විදර්ශනාවෙන් කරන්නේ මොකද්ද කියලා තෝරා ගන්න ඕනේ. දැන් මේ සතුටක් නැති වෙනකොට මොකෙන්ද සතුට බලාපොරොත්තු වෙන්නේ? ඒක හොයන්න ඕනේ. අන්න ඒක තමයි අනිත්‍ය දෙයකින් හේවත් Tamanට තැලීම පිළීම ගෙනත් දෙන දෙයකින් සතුට බලාපොරොත්තු වුණොත්. ඒකෙන් කොයින්ද අපිට සතුට? මේ ලෝකේ යම්කිසි ප්‍රියමනාප දෙයක් අපි බලාපොරොත්තු වුණොත් ඒ ප්‍රියමනාප දේ නිසා මේක කැඩෙයිද බිඳෙයිද විනාශ වෙයිද හොරු අරගනීද පැහැරගනීද අනිකෙක් අනික අයිති කරගනීද කියලා හිතන් අපි විධාන වශයෙන් පෙළෙනවා. ඒ පෙළීම හොඳ එකට ප්‍රියමනාප දෙයකට. අප්‍රිය අමනාප දෙයක් ආවොත් මොකද වෙන්නේ? අනේ මට වෙච්ච දෙයක් මෙහෙම දුකක් විඳින්න සිද්ධ වුණා. අනේ මට මෙහෙම කරදරයක් විඳින්න සිද්ධ වුණා කියලා හැම වෙලෙම පෙළෙනවා. හොඳ එකෙනු පෙළෙනවා නරක එකෙනු පෙළෙනවා. මේ ලෝකේ හැටි. ලෝකේ පෙළෙන එකක් බව දැනගන්න පින්දහම් කියන්නේ එක පැත්තක්. කොච්චර පින්දහම් කළත් හරියන්නේ නැහැ මේ ඥාන ශක්තිය ලැබෙන පින්දහම් වලින් නෙමෙයි. පින්දහම් වලින් කරන්නේ මොකද්ද? මේ කොහේ හරි අපි ජීවත් වෙලා පිරිනවම් පාන දවසක් එනකම් ඉන්නවා නම් ඒ ඉන්න තාකල් මොනවා හරි යම් කිසි දෙයක් අපිට අවශ්‍ය කරන ප්‍රත්‍යක් ලැබෙන එක. ඒ ප්‍රත්‍ය ලැබෙනකොට අපි හිතා ගන්නවා අපිට ඒකෙන් සුවයක් ලබා ගන්න. කර්මයේ විපාකයක් එන බව අපි පැහැදිලිව දන්නවා නම් අපි මේ ලෝකේ උදේ ඉඳන් බැලුවොත් රැය වෙනකන් දවසේද කරලා තියෙන ඒවෙන් පින් කීයද පව් කීයක්ද? ලෝභ දේශ මොහ පැත්ත පව්. අලෝභ ආදී සමෝහ පැත්ත පිං. ඉතින් කල්පනා කරලා බලනවා මෙච්චර මේ පින් දහම් කරන්න පුළුවන් ධර්මයක් තියෙන වැදගත් කාලයක ඉපදිලා. මේ කාලය තුල මම 100ට කීයක් දවසට පින් කරනවද? 100ට කීයක් ලෝභ දේශ මොහ මිශ්‍ර ඒවා කරනවද? Taman taman ගැන හිතලා බලනවා ඉස්සෙල්ලා. බලනකොට පේනවා උදේ පාන්දර නැගිට ගාව මොකද්ද වෙන්නේ? හිතේ සතුටක් නෑ මට. මල කරදරේ. ඉවරයක් නෑ. නිදා ගන්නත් නෑ අමාරුවෙන් නිදා අමාරුවක් වුණාම තේකක් හදපන් ඉක්මන් කරපන් මොනවා කරනවද ඔය තියෙන වල කරදරේ පටන් ගත්තා දැන් මොනවද අපේ හිතේ ඉන්නේ මොනවද දුක එනවා ශෝකේ එනවා දකින් විතරක් වෙලා තියෙන කරුවා මැරිලවත් යනවනේ මොනවද මානසිකත්වයේ කොහෙන්ද ආවේ ද්වේෂ මෝහ ලෝභ මෝහ ඔය දෙකටම එනවා මොකද දැන් පටන් ගන්න පටන් ගත්ත සැරේ පටන් අපි හිතලා බලන්නවා ඉතින් දවසේ වැඩ පිළිවෙල අන්න ගත්තා ලුණු ගෙඩි අහුරක් මේකෙද හැමදාම කියනවා යකෝ ලුණු ටික පරිස්සම් කරහන් කියලා ගත අහුරක් ඉතින් ඔහොම ගන්න ගියාම කොහෙද ගේන්නේ ඕවා දැන් එන එන ගානේ දෝෂයයි හිත දෝෂය මානසිකත්වෙම නොවැඳ ඒක ලෝභ මොහ ඒක ද්වේෂ මොහ දැන් මේ කියන දෙකේ ඒවා තමයි මේකතු වෙන්නේ දැන් බලනවා තාම තා මං හැමදාම පින් කරන ගෑයිනේ නැත්නම් පින් කරන මිනිස්සයනේ. තව පිනන්නම් කලේ නෑ හැබැයි. දැන් වතා කීයක් ලෝභ හිත්, ලෝභ මෝහ, දේශ මෝහ ඇති වුණාද? යන්තම් ඇති කනක් ඇහිලා බැනලා බැනලා කෑ ගහලා ඔන්න රස්සාවට ගියා. කනක් ඇහිලා ඉන්න පුළුවන් හවස වෙනකම්. දැන් මොකද කරන්නේ? පොඩ්ඩක් යන්න ඕනේ. අල්ලපු ගෙදර ඉන්නවනේ අක්කා කතා කරලා හැමින්ද ටිකක්. ගියොත් එහෙම පටන් ගත්තේ ලා මොනවද කියන්නේ? උඹේ ගෑණි ගැටි මෙහෙමයි, උඹේ මිනිහා ගැටි මෙහෙමයි. අනේ බලහන්කෝ වෙච්චදී අපිට පටන්ගෙන මොනවද කියලා කියලා ඉවරලා බලනකොට කියා තියෙන්නේ. ලෝභ මෝහයි, දේශ මෝහයි වපුරලා තියෙන අපලාදක. තාම විනාක් කළේ නෑ. දැන් ඔහොම කරලා මොකද වෙන්නේ? බුද්ධ පූජා තියෙන පොඩ්ඩක් ලං වෙනමයි යනවා කි. යන්තම් ඇවිදලා හිටන් අර හාල්ටිම කාටිපත් ටිකක් දීපා තියලා වෙලා යන්තම් ගාතාවක් දීපා පැන්නා විදහාට. හොඩ්ඩක් විනාක් කරගත්තා ලෝභ දේශ මොහේට ගෑවිච්ච එකක්. දවස ගානේම කරනවා ඉතින් විදිහ කළා ඉතින් දවසේ ගෙවෙන හැටි පොඩ්ඩක් බලන්නේ මේ ඥානවන්තව ඉන්න පුළුවන් තේරුම් ගන්න පුළුවන් කාලේ අපි කෙනෙක් දවස ගෙවන හැටි. ඉතින් එහෙනම් මේ ටිකර මෙහෙමනම් බුද්ධෝත්පාද කාලයක් නොවන අබුද්ධෝත්පාද කාලයක එන අපි කිසිම පිළිසරණක් දහමක් දකින්න නැතුව එන කාලෙක ජීවිතය තුල 100ට අවුරුදු 100ක් ජීවත් වුණා නම් වතා කීයක් අපි පින් කරයිද? වතා කීයක් පව් කරලා ඇද්ද? එන කර්ම විපාක වශයෙන් එනකොට 100ට 99ක් පව් විපාකෙන්න ඕනේ. 100ට එකක් පින් විපාකෙයි. අන්තිම වැඩි වුණොත් ඊට අඩු වැඩි ඒක තත්ත්වෙට එහා මිස මෙහා නෙවෙයි 999ක් පව් 101ක් පින් ඒ කියන්නත් බැරි තරමක් එනවා ඉතින් මෙහෙම හදාගත්ත ලෝකයේ අතුල තමයි මේ පින් පව් ගෙව ගෙව ඉන්නේ විපාක වශයෙන් එහෙනම් මෙහෙ මේක මෙච්චර පින් කරනවට මොකද මේ කරදර කියලා අහන්නේ මොන කාගෙන් අහන්නද කාට කියන්නද දැන් අපි හිතලා බලන්න ඕනේ මේ අපේ තුල තියෙන தත්ත්වයන් මොනවද කියලා කාටවත් දොස් කියන්නවත් නිදහස් මේ නිନ୍ଦා පහතයා කරන්නවත් නෙමෙයි. පොදුවේ මේ හැම කෙනෙකුට මෙන්න මෙහෙම ස්වභාවයක් ගෙනියනවා. සමහරවල් ගිහි පැවිදි කියලා දෙකටම මේක කියන්න බෑ. අපි දන්නේම නැතෝ ඒ ක්‍රමවේදය යනවා. මෙන්න මේක තමයි කිව්වේ හැම ඉදීම සතර සතිපට්ඨානයෙන් ඉන්න. සතර සතිපට්ඨානයෙන් ගත කරනකොට අපිට තේරෙනවා මම මොකද්ද මේ හිතන්නේ? මොකද්ද මේ කියන්න හදන්නේ? මම මොකද්ද මේ කරන්න හදන ක්‍රියාවලියේ? මනස 100න් ওই ටික ගැන ඉන්නකොට ලෝභ දේශ මොහ සහගත හිතවිල්ලක් ක්‍රියාවක් කතාවක් එනවනම් වහාම නවත්තනවා ඉඩ දෙන්නේ ඒ තමයි බුදු පියාණන් වහන්සේ ඉක්මනින් යන්න දුන්න මාර්ගය අප්‍රමාදව අලෝභ ආදේශ අමෝහ යමක් ඇතනම් ඒ මගේ නිවනට උපනිශ්‍රේ වෙන්න සමන් ඒකට දැනක් දෙනවා හැබැයි ලෝභක්ෂේට ද්වේෂක්ෂේට මෝහක්ෂේට ඕන එන්නා වූ යම්කිසි යථාබෝධය ලබන නිවන් මාර්ගයක් ඇද්ද? තිරක්ෂණ අවබෝධයේ තිබෙන සිහි කිරීමක් ඇද්ද? ඒ මාර්ගයට පළවෙනි තැන දෙනවා. මෙන්න මෙහෙම දීලා කටයුතු කරනකොට බුදුන්ගේ බිම ඉන්නවා. සතර සතිපට්ඨානෙ ඉන්නවා. මං කරන හැම ක්‍රියාවක්වත් ওই ක්‍රමයට ගන්නවා. මට දැනෙන හැම වේදනාව පිළිබඳවත් ওই විදිහට ප්‍රතිචාර දක්වනවා. මට මතුවෙන හිතක් ඇත්නම් මනසීයෙන් ඉන්නා මේ කෙබඳු හිතක්ද? ලෝභ දේශ මොහ සාගත නැගෙන හිතක් නම් වහාම ඉවත් කරලා හිටන් යහපත් හිතකටපත් වෙනවා. ප්‍රයෝග සම්පත්තිය ඇති කර ගන්නවා එතෙන්දී. ලෝක ධර්මතාවය ගැන මම කොහොමද හිතන්නේ? වටිනා දෙයක් කියලාද? නැන අසාර දෙයක් කියලාද? අසාර දෙයක් කියලා හිත යථාර්ථය දකිනවා. මෙන්න මේ එනකොට සතර සතිපට්ඨානිය වැඩෙනවා. එහෙනම් 아무තු දෙයක් කරන්න ඕනේ සත්‍ය බෝධිපාක්ෂික ධර්ම උතන වැඩෙනවා. හිතුවත් නැතත්. මෙන්න මේ ක්‍රමෙන් අප්‍රමාද වුණොත් යම් දවසකදී Tamanටම තේරෙනවා ලෝකේ මට ඕන එකක් කරපුවා. මම ලෝකෙත් එක තරහ වෙන්නෙත් නැහැ. මට තරහ වෙන්න දෙයක් ඇත්තෙත් නැහැ. තරහ කියන එකක් මගේ ඇතුලෙන් එන්නේ ඒකුත් නැහැ. මට ගහලත් යනවා බැනලත් යනවා. හැබැයි මම තරහ වෙන්න ඕනකම හිතුවත් ඇතුලෙන් එන්න තරහක් මල්ලගේ නැහැ නේ කියලා. Tamanට දැයින දවසක් එයි. එදාට දකින්න ඇතුලේ අනුසේ නැහැ. ගොඩ නැගින්නේ මොකද්ද? ආර්ය මාර්ගයේ පූර්ණයෙන් අනුසේ බිදෙනවා. ඇතුලේ ගුණක් නැහැ සම්පූර්ණ සුද්ධයි. ඊට පස්සේ අරමුණක් ඇවිදිලා රාගයෙන් දේශයෙන් කුලාප්ප කරන්න බෑ. එහෙම දවසක් Tamanටමත් දකින්න හම්බ වෙයි. මේ ධර්මයේ සම්දිත්තිකයි කිව්වේ ඒකයි. මග අනුගමනය කරලා පුරුදු කරගන්න වෙන්නම් කියන දෙයක් නැහැ. මේ බුද්ධ ශාසනයේ තියෙන වටිනාකම ඒකයි.